ඒ තුලින් අපි මේ චෛතසික ධර්මයන්ගේ සංග්‍රහය කතා කරලා අවසන් කළා. ඒ අතරින් අපි සිහිපත් කළ මෝහමූලික සිත් වල සංග්‍රහ ණය පිළිබඳව නිවැරදි ආකාරයෙන් ගැලපුණේ වැටහුණේ නෑ කියලා යම්කිසි කෙනෙක් සිහිපත් කළා. ඉතින් අපි ඒ මෝහමූලික සිත් දෙකේ සම්ප්‍රයෝ සංග්‍රහය අපි සිහිපත් කළේ චෛසික ධර්ම 15 15 ඒ දෙන්නේ නේ. ඒතර ඒ කියන්නේ දැන් ඒ 15 කියලා කිව්වේ ඒකේ අත්හරින්න ඕන ඒක අපි හොයන්නේ අන්‍ය සමාන චෛසික ධර්මයන්ගෙන් කියන්නේ අන්‍ය සමාන චෛසික ධර්මයන් ඇතුළුව ඒ මොහ මූලික සිත් වලින් පළවෙනි සිතේ ඒ කියන්නේ උද්දච්ච සම්පයුත්ත සිතේ නොයදෙන චෛසික ධර්මයන් හැටියට අපි සිහිපත් කළේ දැන් එතන අර උපේක්ඛා සහගත සිතක් නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ ළඟට ඒක උද්දච්ච සහගත සිතක් නිසා ඡන්දය දෙන්නේ නැහැ. ඒතකොට ඡන්දයයි ප්‍රීතියයි හැරුණකොට තියෙන ඉතිරි චෛසික ධර්ම ටිකයි ඊළඟට මේ මෝහ චතුස්කය. අන්න ඔය ටිකේනකට තමයි එතන චෛසික ධර්ම 15ක් වෙනවා කියලා සිහිපත් කළේ. ඊළඟට විචිකිච්ඡා සහගත සිතෙත් ඒ වගේම ඒකේ අත්හරින්න ඕන චෛසික ධර්ම තුනක්. ඒ චෛසික ධර්ම තුනක් කියලා කියවේ. දැන් ඒකත් උපේක්ඛා සහගත සහගතයි නිසා ඒකෙත් ප්‍රීතිය අතහරිනවා. ඊළඟට ඡන්දය අතහරිනවා. ඊළඟට මේක විචිකිච්ඡා සහගත සිතක් නිසා අදිමෝක්ෂයට විරුද්ධයි. ඒ නිසා අදිමෝක්ෂය කියන චෛසික ධර්මයත් අතහරිනවා. ඊතර ඒ චෛසික ධර්ම 10යි. ඊළඟට ඕකට තව එකතු කරන අපි මෝහ චතුස්කයයි. ඊළඟට විචිකිච්ඡාවයි. විචිකිච්ඡා සහගත සිතක් නිසා. අන්න ඒ අනුව තමයි චෛසික ධර්ම 15ක් ඒකෙත් සංග්‍රහ වෙන්නේ. ඉතින් අනිත් එක පැහැදිලි අපි සාකච්ඡා කළා. ඉතින් අද සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රකේරණක සංග්‍රහය. ඒ ප්‍රකේරණක සංග්‍රහය තුලින් අපේ කාරණා හයක් පිළිබඳව සිහිපත් කරනවා. ඒක දක්වන්නේ මේ ප්‍රකීර්ණක සංග්‍රහය තුළදී හේතු කිච්ච ద్వාර ආරම්මන වත්තු කියන මේ දේවල් තමයි මේ තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් පසුගිය වැඩසටහනේදී සිද්ධ කළා. එතකොට මුලින්ම සඳහන් වෙන්නේ මේ හේතු ධර්මයන් පිළිබඳව. එතන මෙතන සාකච්ඡාවට බඳුන් කරන්නේ ධර්මතාවයන් 53ක් පිළිබඳව. එතන 53ක් කියලා කිව්වේ දැන් අපේ සිත පිළිබඳව ඉගෙන ගත්තා. ඒ සිත පිළිබඳව අපි ඉගෙන ගන්නකොට අපේ සිත් ඉගෙන ගත්තා සංක්ෂිප්ත ක්‍රමයෙන් 89ක් සහ විස්තීර්ණ ක්‍රමයෙන් 121ක් වශයෙන්. නමුත් ඒ සිත වනාහි දැන් ලක්ෂණ වශයෙන් ඒ කියන්නේ සිත යෙදෙන ආකාරයන් අනුව තමයි අපි ඒ ඒ ආකාරයේ සිත් නම් කළේ. භූමි වශයෙන්. නමුත් සිතේ සාමාන්‍ය ස්වභාවය මේ සිතේ ලක්ෂණේ බවටපත් වෙන්නේ ආරම්මන විජානන ලක්ෂණං චිත්තං. ඒ කියන්නේ ආරම්මණය දැන ගැනීම, හඳුනා ගැනීම කියන ලක්ෂණය තමයි මේ සිතේ තියෙන ආරම්මන ග්‍රහණය කිරීම. ඒතකොට අන්න ඒ අනුසාරයෙන් ධර්මතා වශයෙන් සිහිපත් කරනකොට සිත කියන්නේ එක ධර්මතාවයක්. චිත්ත පරමාර්ථයක්. නමුත් චෛසික ධර්මයන් නම් 52ක් ඉගෙන ගත්තා. ඒ වගේ ලක්ෂණ වශයෙන් වෙනසක් තියෙන නිසා. මොකද පස්ස වේදනා ගත්තාම ඒ අතර ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ නිසා මේ චෛසික ධර්ම 52ත් ඊළඟට සිත එක ධර්මයක් හැටියට අරගෙන මෙන්න මේ ධර්මතා 53 පිළිබඳව තමයි මේ ප්‍රකීර්ණක සංග්‍රහයේදී අපි තව දුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරින් මුලින්ම තියෙනවා හේතු සංග්‍රහය. හේතු සංග්‍රහය ගැන ඉගෙන මීට කලිනුත් අපි සිහිපත් කරලා තියෙන මේ හේතු ධර්මයන් පිළිබඳව. ඒ කියන්නේ මේ ධර්මය තුල සිත් බෙදෙනකොට අපි නම් කරලා තියෙනවා සහේතුක සිත් සහ අහේතුක සිත් වශයෙන්. එතකොට අපි ඉගෙන ගත්තා අහේතුක සිත් 18ක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒතර අහේතුක සිත් 18ක් වෙනකොට සහේතුක සිත් 71යි. අන්න ඒ අනුව තමයි සිත් 89 වර්ග කරන්නේ. ඉතින් එතකොට මේ ධර්මයන් තුළ හේතු කියන නාමයේ භාවිත වෙන නොඑක් අර්ථයන්ගෙන් අපි ඉගෙනගෙන තියෙන හේතුඵල ධර්මයේ හැටියට නේ ඊළඟට අපි හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ හැම තැනකදී මේ හේතු කියන නාමය භාවිත වුණාට මෙතන හේතු සංග්‍රහය තුළ මේ සිත් බෙදෙනකොට සහේතුක අහේතුක වශයෙන් මෙතන අපි ධර්මතා 6කට තමයි හේතු ධර්ම කියලා නම් කරන්නේ. කියන්නේ මේ පින්නතුන් මීට කලිනුත් මේ දේවල් අහලා තියෙනවා. දැන් අපි ඉගෙනගෙන තියෙන කුසල හේතු සහ අකුසල හේතු. ඒ කියන්නේ අකුසල හේතු හැටියට අපි දන්නවා ලෝභ, දේශ, මෝහ. කුසල හේතු හැටියට දන්නවා අලෝභ, අදෝස, අමෝහ කියලා. එතකොට මේ ධර්මයන් තුල යම් තැනක මේ චිත්තචෛසික ධර්මයන් ඉගෙන ගන්නකොට අපි හේතු කියන නාමය භාවිත කරනවා නම් ඒ භාවිත කරන්නේ මේ ධර්මතා හයටම තමයි හේතු කියන නාමය යෙදෙන්නේ. එතකොට ඒ ඒ ධර්මයන්ගේ යෙදීම සහ නොයෙදීම අනුව තමයි සහේතුක සිත් සහ අහේතුක සිත් වශයෙන් සිත් වර්ග කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හේතු ධර්ම 6 අතරින් එකක් හෝ යෙදෙනවා නම් අන්න ඒ සිත් අපි හඳුන්වනවා සහේතුක සිත් කියලා. ඊට මේ හේතු ධර්මයන්ගෙන් එකක්වත් නොයෙදෙනවා නම් ඒවා අහේතුක සිත්. ඊට මීට කලින් ඉගෙනගෙන තියෙනවා මේ හේතු ධර්මයන් එකක්වත් නොයෙදෙන සිත් අහේතුක සිත් හැටියට. අපි මේ විදිහට අහේතුක සිත් 18ක් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ එතන තිබුණා අකුසල විපාක සිත් 7ක් කුසල විපාක සිත් 8ක් සහ අහේතුක ක්‍රියාසිත් 3ක් වශයෙන් අන්නේ 18 තුල මේ හේතු ධර්ම 6 අතරින් එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒකින් අපි වරදවා තේරුම් ගන්න හොඳ නැහැ මේ හේතු ධර්ම කියලා කියන්නේ සිත් උපදවන හේතු නෙවෙයි. පැහැදිලිනේ. කියන්නේ සිත් උපදවන හේතු කිව්වොත් බොහෝ හේතු තියෙනවා සිත් හට ගන්න. ඒ කියන්නේ සිත් හටගන්න නම් අර අතීතයේ ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන චිත්ත සන්තතියක් තියෙන්න ඕන. ඊළඟට බාහිර ආරම්මන තියෙන්න ඕන. ద్వාර උපනිශ්‍රේ වෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් උපනිශ්‍රේ වෙනවා. මේ මෙතන හේතු කියන දේවල් චිත්තචෛසික ධර්මයන් හැටියට අපි සඳහන් කළාට සිත උපදවන හේතු නෙවෙයි උපදින සිතට අර භූමියක් හැටියට දැඩි ලෙස ඒ ආරම්මණය ග්‍රහණය කරන්න උපනිශ්‍රේවන ධර්මතා කොටාසයක් තමයි මෙතන මේ හේතු ධර්ම හැටියට ඉගෙන ගන්න. ඒ කියන්නේ යම් වෙලාවක ලෝභ මූලික සිතක් හට ගන්නවා නම් ඒ ලෝභ මූලික සිතේ අපි ඉගෙන ගත්තා වෙනත් චෛසික ධර්මයනොත් තියෙදෙනවා. නමුත් මේවාට ලෝභ මූලික සිත් කියලා කිව්වේ මෙතන ලෝභය ප්‍රධාන වන නිසා. ඒතර අන්න ලෝභය කියන එක ආරම්මණය තුල තදින්ම කාවදිනවා. අන්න ඒ නිසා ඒ ලෝභය කියන චෛසික ධර්මයේ විසින් අනිත් චෛසික ධර්මයනුත් අන්න ඊට අනුරූපී බවට පත් කරවනවා. අන්න ඒ නිසා තමයි ඒක ලෝභ මූලික සිත කියලා කියන්නේ. ඊළඟට ද්වේෂ මූලික සිතේ වෙනත් චෛසික ධර්මයනුත් යෙදෙනවා. නමුත් අපි ඒ නාමයෙන් හඳුන්වන්නේ නැහැ නේ සිත. දැන් ලෝභ මූලික සිතේ මානයත් යෙදෙනවා. නේ විතක්කයත් යෙදෙනවා. විතක්කේ යෙදෙන්නේ නැහැ නේ. විතක්කේ යෙදෙන්නේ නැහැ නේ. එතකොට ඊට පස්සේ දැන් සබ්බචිත සාධාරණ චෛසික අතරේ පස්ස වේදනා. ඔව්. නමුත් ඒ නාමයෙන් අපි ඒ සිත හඳුන්වන්නේ නැහැ. ඒක හඳුන්වලා තියෙන ලෝභ මූලික සිත. හේතුව කුමක් දන්න ලෝභය කියන එක හේතු ධර්මයක්. අන්න ලෝභය විසින් අනිකුත් චෛසික ධර්මයනොත් ඒ දෙසට යොමු කරවාගෙන ආරම්මණය තුල තදින්ම කාවදිනවා. ද්වේෂයේත් ඒ ලක්ෂණයමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ද්වේෂය සිතක් පහළ වෙනකොට ඒ තුල අනිත් චෛසික ධර්මයනුත් යෙදෙනවා. නමුත් ඒ වුණාට මේ ද්වේෂය හේතුවක් බවට පත් වෙමින් ප්‍රධානත්වය අරගෙන ආරම්මණය තුල දැඩි ලෙස මේ ග්‍රහණය කර ගන්නවා. ඒතර අනෙක් චෛසික ධර්මයනුත් ඒ අනුව හැසිරෙනවා. ඒතර ඒකෙන් පැහැදිලි මේවා සිත් උපදවන හේතු නෙවෙයි පහළ වෙන සිතට හරියට අර මේ වෘක්ෂයක් මුල් ආධාර කරගෙන භූමිය තුල වැටෙන්නේ නැතුව දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නවද මේ මුල් මගින්නේ ශාකය අල්ලගෙන ඉන්නේ පොළොවට අන්න ඒ වගේ මේ හේතු ධර්මයන් උපනිශ්‍රය කරගෙන ආරම්මණය දැඩි ලෙසම ග්‍රහණය කරගෙන ඉන්නවා අන්න ඒ අර්ථයෙන් තමයි මේවාට හේතු ධර්ම කියලා යෙදෙන්නේ එතකොට මේ හේතු ධර්ම ගැන අපි ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දන්නව ලෝභය කියන්නේ කවරක්ද කියලා. ද්වේෂය කියන්නේ මෝහය කියන්නේ. ඒ වගේම අලෝභය, අද්වේෂය, අමෝහය කියන්නේ කවර ධර්මයක්ද කියලා අපි තේරුම් අරගෙන තිබෙන්නේ. ඒතර ලෝභය කියලා කියන්නේ ආරම්මණය තුල ඇලෙන ස්වභාවය. දේශය කියලා කියන්නේ ආරම්මණයත් එක්ක ගැටෙන ස්වභාවය. මෝහය කියලා කියන්නේ ආරම්මණය තුල මුලාවන ස්වභාවය. ඊළඟට අලෝභය කියන්නේ එතන ලෝභයේ දුරුකම කියන එක අලෝභ සහගතයි. ඊළඟට අද්වේෂය කියන්නේ එතන අද්වේෂය ද්වේෂය නැහැ. අමෝහය කියන්නේ ප්‍රඥාවට යෙදෙන නාමයක්. ඊළඟට අපි හඳුන ගන්න ඕන මේ සහේතුක සිත් සහ අහේතුක සිත් වශයෙන් මේවා බෙදෙනකොට මේ චෛසික මේ කියන හේතු ධර්මයන්ගේ යෙදීම අනුව තමයි අපි නම් කරනවා අහේතුක සිත් හැටියටත් නම් කරනවා. ඊළඟට අපි නම් කරනවා සිත්වල අර ඔයත් අහලා තියෙනවා ඒක හේතුක සිත්, දී හේතුක සිත් සහ ත්‍රි හේතුක සිත් පිළිබඳව. එතකොට මේ ධර්මතාවයන් ඊ타මාත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ යම් වෙලාවක සිතක් ත්‍රි හේතුක වෙන්න, ද්වි හේතුක වෙන්න, අහේතුක වුණාම ඒ ඒ සිතට අනුරූපීව ලැබෙන ඵලයන් කවරාකාරයකින්ද යුක්ත වෙන්නේ කියන එක. මොකද හේතුව දැන් හිතන්න දැන් ලෝභ අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු ධර්ම තුන අතරින් යම් සිතක අලෝභය අදෝස අමෝහ කියන මේ චෛසික ධර්ම තුනම යෙදෙනවා නම් අන්න ඒ සිත අපි හඳුන්වනවා ත්‍රි හේතුක සිතක් හැටියට. ඒවා කුසල් සිත් එක්ක පමණයි යෙදෙන්නේ. ඊළඟට අලෝභයත් අදෝසයත් කියන හේතු ධර්ම දෙක පමණක් යම් සිතක යෙදෙනවා නම් අන්න ඒ සිත් අපි හඳුන්වනවා දී හේතුක සිත් කියලා. ඊළඟට මේකෙන් එක ධර්මයක් පමණක් නම් යෙදෙන්නේ අන්න ඒව හඳුන්වනවා ඒක හේතුක සිත් කියලා. එකක්වත් යෙදෙන්නේ නැත්නම් ඒව අපි හඳුන්වනවා අහේතුක සිත් හැටියට. ඊළඟට අපි තේරුම් ගන්න ඕන ඒක හේතුක සිත් කොතෙක් තියෙනවද? ඒ මොනවද? ඊළඟට ද්වි හේතුක සිත් කොතෙක් තියෙනවද? ත්‍රි හේතුක සිත් කොතෙක් තියෙනවද? එතකොට ඒ ඒ ධර්මතාවයන් යෙදීම තුල හෝ නොයෙදීම තුල මේ සිත් අතර පවත්නා වෙනස කවරක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. දැන් අකුසල් සිත් සමග පමණක් යෙදෙනවා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු තුන. ඒ කියන්නේ ඒවා යෙදෙන්නේ අකුසල් සිත් 12 තුල පමණයි. ඒ යෙදෙන අවස්ථාවන් තුලත් කිනම් අවස්ථාවකවත් මේ අලෝභ, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු තුන එකම සිතක් තුල තුනම යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ත්‍රි හේතුක කුසල් සිත් තිබුණට ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ කියලා. පැහැදිලිනේ? ඒ කියන්නේ අපි ත්‍රි හේතුක කුසල් සිත් ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අර අලෝභ අදෝ සමෝහ කියන තුනම යෙදෙන නිසා. නමුත් අකුසල් වශයෙන් සඳහන් වන මේ සිත්වල ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ. මොකද මේ හේතු තුනම යෙදෙන්නේ නැහැ. යෙදෙනවා නම් යෙදෙන්නේ දෙකක් එකක් වශයෙන් පමණයි යෙදෙන්නේ. ඒ කියන්නේ දෙකක් යෙදෙන සිත් තියෙනවා එතන දැන් අකුසල් සිත් 12 අතර ලෝභ මූලික සිත් 8 තුල හේතු ධර්ම දෙකක් යෙදෙනවා. ඒ කියන්නේ එතන යෙදෙනවා ලෝභයත් යෙදෙනවා මෝහයත් යෙදෙනවා. අන ලෝභ මෝහ කියන මේ හේතු ධර්ම දෙකම යෙදෙනවා ලෝභ මූලික සිත් 8 තුල. අන්න ඒ නිසා මේ ලෝභ මූලික සිත් 8 දී හේතුකයි. ඊළඟට අකුසල් සිත්වල තියෙන දේශමූලික සිත් දෙක. ඒ දේශමූලික සිත් දෙක තුලත් දේශයයි මෝහයයි යෙදෙනවා. අනේ නිසා ඒවත් හේතු ධර්ම දෙකක් යෙදෙන දී හේතුක සිත් කොටාසයක්. ඊළඟට මෝහ මූලික සිත්වල යෙදෙන්නේ මෝහය පමණයි. ඒ නිසා ඒව හඳුන්වනවා ඒක හේතුක සිත් කියලා. ඒතර ඒක හේතුක සිත් දෙකක් පමණමයි තියෙන්නේ. ඒ අහේතුක වශයෙන් පවත්වන මේ මෝහ මූලික කියන්නේ ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික සිත් වශයෙන් බෙදෙන මේ අකුසල් සිත් 12 අතර තියෙන මෝහ මූලික සිත් දෙක පමණයි ඒක හේතුක සිතක් බවට පත් වෙන්නේ. ඊළඟට යෙදෙනවා අලෝභ අදෝ සමෝහ කියන මේ කුසල හේතු යෙදෙන සිත් තියෙනවා. දැන් සහේතුක සිත්නේ. ඒතර මේ සහේතුක සිත් අතර තියෙන මේ කුසල් වශයෙන් සඳහන් කරන චෛසික ධර්මයේ දෙන සිත් වශයෙන් ගත්තාම ඒ තුලත් තියෙනවා ද්වි හේතුක සහ ත්‍රි හේතුක කියලා. එතකොට ඒක හේතුක කුසල සිත් නැහැ. තියෙන්නේ ද්වි හේතුක සහ ත්‍රි හේතුක වශයෙන් පමණයි. එතනදිත් ද්වි හේතුක වශයෙන් සඳහන් වන සිත් තියෙනවා 22ක් තියෙනවා. එතන 22ක් කියලා කියන්නේ දැන් අපි ඉගෙන ගත්තා ලෝභ මූලික සිත් 8යි, දේශ මූලික සිත් දෙකයි කියන මේ 10ෙත් යෙදෙන්නේ හේතු ධර්ම දෙකයි. කියන්නේ ලෝභයයි ද්වේෂයයි. ওই දෙක නේද දෙන්නේ මෝහයත් එක්ක. එතන 10ක් තියෙනවා සිත්. ඊළඟට අපි ඉගෙන ගත්ත කුසල් සිත් වශයෙන් සෝබන සිත් 24ක් ඉගෙන ගත්තා. ඒ සෝබන සිත් 24 තුල තියෙනවා ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. මතක ඇතිනේ කියන්නේ කුසල විපාක ක්‍රියා වශයෙන් සිත් 27 ගෙන ගත්තේ. එතකොට කුසල් සිත් 8 තුල ඥාන විප්‍රයුක්ත සිත් 4ක් තියෙනවා. ඊළඟට විපාක සිත් තුලක් තියෙනවා. මේ ඥාන විප්‍රයුක්ත සිත් 4ක් ක්‍රියා සිත් 8ක් තියෙනවා ඥාන විප්‍රයුක්ත සිත් 4ක්. අන්න ඒ අනුව එතන තියෙනවා ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. මේ ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ අමෝහය යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ අලෝභයයි අදෝසයයි පමණයි යෙදෙන්නේ. අන්න ඒ නිසා එතන තියෙන සිත් 12ත් අයිති වෙන්නේ දී හේතුක සිත් ගණයට. එතකොට අන්න ද්වි හේතුක සිත් සියල්ලම කීයක් තියනවද? 22ක් තියෙනවා. ඒ කියන්නේ ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, එතන 10යි. ඊළඟට සෝබන සිත් අතර තියෙන ඥාන විප්පයුත්ත සිත් 12ම දී හේතුකයි. අන්‍ය සිත් 22යි තිබෙනවා දී හේතුක සිත් ගණයට. එතනින් එහා තියෙන සිත් සියල්ලම ත්‍රි හේතුකයි. එතන ත්‍රි හේතුක සිත් කීයක් තියෙනවද? ත්‍රි හේතුක සිත් ඔක්කොම එතකොට තියෙනවා 47ක් තියෙනවා. ඒ 47 කොහොමද අපි එකතු කරගන්නේ? දැන් සෝබන සිත් 24 තුල තියෙනවා ඥාන සම්පයුක්ත සිත් 12ක් තියෙනවා. අනේ ඥාන සම්පයුක්ත සිත් 12ම ත්‍රි හේතුකයි. ඊළඟට මහග්ගත සිත් 27ක් තියෙනවා. ඒ මහග්ගත සිත් 27 කියලා කිව්වේ දැන් රූපවචර සිත් 12යි අරූපවචර සිත් 15යි නේ. ඔව් අරූපවචර සිත් 15යි කියන නේ අරූපවචර සිත් 15ක් නේ. ඒ එතන ධානයන්ගේ බෙදී යෑම තුල 15ක් වෙනවනේ කුසල විපාක ක්‍රියා වශයෙන්. ඒතර අරූපවචර සිත් 12යි තියෙන්නේ. රූපවචර සිත් 15යි තියෙන්නේ. අන්න ඒ සිත් 27 තමයි මහග්ගත සිත් කිව්වේ. මේ මහග්ගත සිත් 27ම ත්‍රි හේතුකය. ඊළඟට ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8ත් ත්‍රි හේතුකය. ඒතර ලෝකෝත්තර සිත් 8යි මහග්ගත සිත් 27යි සෝබන සිත් 12යි කියන මේ සිත් 47ම ත්‍රි හේතුකයි. දැන් අන්න ඒක පැහැදිලි. ඊළඟට තේරුම් ගන්න ඕන මේවා විපාක දෙනකොට මෙහි විපාකත්වය කවර ආකාරයකින්ද विद्यमान වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මුලින්ම තේරුම් ගනිමු අකුසල් සිත් පිළිබඳව. යම් කෙනෙක් මේ අකුසල් සිත් 12 අතරින් විපාක දෙනකොට දැන් ප්‍රතිසන්දි විපාකයක් හැටියට ලබලා දෙනවා නම් අන්න යම් කෙනෙක්ට මරණාසන්න මොහොතේදී මේ පහළ වෙච්ච අකුසල් සිත් අතරින් යම් කිසි අකුසල් සිතක් නැත අකුසල කර්මයක් මරණාසන්න ජවන් වලට අරමුණු වුණොත් ඒ මරණාසන්න ජවන් වලට අරමුණු වීම හේතු කොටගෙන එයා දුගති ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබනවා ඒක පැහැදිලි අකුසලයක් නම් අනිවාර්යයෙන්ම දුගතියේ තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ ප්‍රතිසන්දිය ලබනකොට ඒක අහේතුක ප්‍රතිසන්දියක්. පැහැදිලින අහේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ දැන් ඒක දැන් බොහෝ විට දුක්ඛිත තැනක උපදින්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා අපි ඒවට කියන අහේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ. ඒකට අහේතුක ප්‍රතිසන්දිය කියලා එතන හඳුන්වන්නේ එයාට විපාක සිත හැටියට ඒ භවයේ පහළ වෙන්නේ සන්තේරණ සිතක් පහළ වෙන්නේ. අපි ඉගෙනගෙන තියනවා කුසල විපාක උපේක්ඛා සහගත සන්තේරණ සිතක් ඉගෙනගෙන තියනවා අකුසල විපාක උපේක්ඛා සහගත සන්තේරණ සිතත් ඉගෙනගෙන තියෙනවා. අන්න ඒක අපිට දැන් ප්‍රතිසන්දිය ගැන ඉගෙන ගන්නකොටත් කතා කරන්න පුළුවන් දැනට මතක තියාගන්න. යම් කෙනෙක් අකුසල කර්මයක් හේතු කොටගෙන දුගත ලෝකයක ප්‍රතිසන්දිය ලබනවා නම් අනේ මොහොතේදී එයාට විපාකසිත හැටියට ඒ ප්‍රතිසන්දිය ලැබමින් පහළ වෙන්නේ මේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ කියන සිත. ඊළඟ යම් කිසි කෙනෙක් මේ සුගති ලෝකයක් තුලත් පුළුවන් අහේතුක ප්‍රතිසන්දි ලබන්න. ඊළඟට දී හේතුක ප්‍රතිසන්දි ලබන්නත් පුළුවන්, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්නත් පුළුවන්. නමුත් මේ දුගති ලෝකයන් තුල තියෙන්නේ අ හේතුක ප්‍රතිසන්දිම පමණයි. එහි දී හේතුක ප්‍රතිසන්දි හෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ. ඉතින් ඒක දැනට සිහිපත් කරගන්න මේ හේතු ධර්ම හය අතරින් මේ හේතු ධර්මයන්ගේ යෙදීමට අනුරූපීව තමයි මේ ආකාරයෙන් මේ සිත්වලට අපේ සහේතුක සිත් සහ අහේතුක සිත් වශයෙන් නම් කරලා තියෙන්නේ. ඒ අනුව අපි සිහිපත් කළේ මේ අකුසල් සිත්වල යෙදෙන්නේ එකවර යෙදෙන හේතු ධර්ම දෙකක් පමණයි තුනක් යෙදෙන්නේ නැහැ. ඒ අනුව ඒක හේතුක සිතුත් තියෙන අකුසල් සිත්වල දී හේතුක සිතුත් තියෙනවා. නමුත් කුසල් සිත්වල කිසිම අවස්ථාවක ඒක හේතුක සිත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ දී හේතුක සිත් සහ ත්‍රි හේතුක සිත් පමණයි. ඒ අනුව ඒක හේතුක සිත් දෙකයි තියෙන්නේ. දී හේතුක සිත් තියෙනවා 22ක් තියෙනවා. ත්‍රි හේතුක සිත් 47ක් තියෙනවා. අන්න ඒක සිහිපත් කරගන්න. අන්න ඒ ටික තමයි මේ හේතු සංග්‍රහයේදී ඉගෙන ගන්නෙ. ඊළඟට තියෙනවා කෘත්‍ය සංග්‍රහය කියලා. ඒ කෘත්‍ය සංග්‍රහය ඉගෙන ගන්නකොට තමයි අපිට ඉගෙන ගන්නට ලැබෙන්නේ අපි මුලිනුත් සිහිපත් කළා කිසිම සිතක් නිස්කාරණේ පහළ වෙන්නේ නැහැ කියලා. එතකොට හැම සිතක්ම පහළ වෙන්නේ යම්කිසි කෘත්‍යයක් සිදු කරමින්මයි. අන්න ඒ අනුව මේ සිත්වලින් සිදුවන කෘත්‍ය ධර්ම 14ක් තියෙනවා. ඒ කෘත්‍ය ධර්ම 14 පිළිබඳවයි මේ කෘත්‍ය සංග්‍රහයේදී අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ එතන දැන් අභිධර්මාර්ථ සංග්‍රහයේදී සිහිපත් කරලා තියෙනවා මේ කෘත්‍ය 14. ඒ කියන්නේ පටිසන්ධි, භවාංග, ආවජ්ජන, දස්සන, සවන, ගායන, සායන, පුසන, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්තපන, ජවන, තදාරම්මන, චුති වශයෙන් 14ක් තියෙනවා. 14 හරිය නේද? ඒ කියන්නේ මුලින්ම පටිසන්ධියෙන් පටන් ගන්න. ඒ කියන්නේ පටිසන්ධි භවාංග ආවජ්ජන දස්සන ඊළඟට ගායන සායන පුසන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ඊළඟට ජවන තදාරම්මන චුති අනේ කෘත්‍ය 14. දැන් අපි එකක් ගන්න ඒවා විස්තර කරනවා. මුලින්ම තියෙන්නේ පටිසන්ධි කෘත්‍ය. ඉතින් පටිසන්ධි කෘත්‍ය කියලා කියන්නේ යම්කිසි භවයක් අතර සම්බන්ධය ඇති කරන සිතක්. ඒ කියන්නේ දැන් పూర్ව භවයයි මේ භවයයි ගලපන්නේ පටිසන්ධි සිතින්. ඊළඟට මේ භවයයි අනාගත භවයයි ගලපන්නේ පටිසන්ධි සිතකින්. එතකොට පටිසන්ධි සිතේ කෘත්‍ය බවටපත් වෙන්නේ යම් කෙසේ භවයක ප්‍රතිසන්ධියක් ලබා දීම. ඒකයි පටිසන්ධි සිතේ කෘත්‍යයක් බවටපත් වෙන්නේ. ඒ අනුව පටිසන්ධි කෘත්‍ය සිදු කරන සිත් 19ක් තියෙනවා. කියන්නේ අපි දැන් සිත් ඉගෙන ගත්තා 89ක්. ඒ 89ම ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්නේ නැහැ. මොකද අපි ඉගෙනගෙන තියෙනවා යම්කිසි සිතක් පහළ වුණාම ඒ පහළ වෙච්ච සිත තුල දැන් කර්මයන්ගේ විපාක දෙනකොට පටිසන්ධි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා කොටාස දෙකක් තියෙනවා කියලා. එතනදී ප්‍රවෘත්ති විපාක පටිසන්ධි විපාක කියලා කියන්නේ දැන් අපි යම්කිසි කර්මයක් රැස් කළාම සමහර කර්ම ඒක කර්ම පතයක් බවට පත් වුනහම අන්න ඒ කර්මයට හැකියාවක් තියෙනවා ප්‍රතිසන්දි කෘත්‍යයක් සිදු කරන්න. ඒ කියන්නේ දැන් අපිව වෙනත් භවයක ප්‍රතිසන්දිය ලබවන්න සමත් කර්මවලට කියන ප්‍රතිසන්දි කර්ම කියලා. ප්‍රතිසන්දි විපාකයක් තියෙන කර්ම කියලා. නමුත් සමහර කර්මවලට ප්‍රතිසන්දියක් ලබලා දෙන්න ශක්තියක් නැහැ. ඒවට පුළුවන් වෙන්නේ ප්‍රවෘත්ති විපාක ලබලා දෙන්න විතරයි. එතන ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ඒ ජීවිතයට බලපෑම් කරන්න පුළුවන්. නමුත් වෙනත් තැනක උපද්දවන්න පුළුවන්කම නැහැ. ඒ වගේම ඒ ප්‍රතිසන්දි විපාකය ලබලා දෙන්න සමත් කර්මයකට වුණත් ප්‍රතිසන්දියක් ලබා දිය හැක්කේ එක්වරක් පමණයි. ඊට පස්සේ ඒකට නැවත නැවත ආයෙත් ප්‍රතිසන්දි ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න මේ දැන් කෙනෙක් ආනන්තාරයේ පාප කර්මයක් කරනවා. එතකොට ඒක බලවත් අකුසල කර්මයක්නේ. ඒතර ඒකේ ප්‍රතිසන්ද විපාකක් තියෙනවා ප්‍රවෘත්ති විපාකක් තියෙනවා. මොකද ඒ කර්මය කරපු කෙනා ඊළඟාත්මේ අනිවාර්යයෙන්ම අවීචියටම යනවා. අවීචියට කියන්නේ බරපතලම දුක් තියෙන තැන වෙන කොහෙවත් නවතින්නේ. ඉගෙන සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය කියලා තව නිරේවල් හතක්ම තියෙනවා. ඒ වගේ දුක් තියෙන්නේ. නමුත් මේ හැබැයි අවීචිය කියන එක තුළ මහත් දුක් තියෙනවා. දැන් අවීච කියන්නේ ඒක අවීච කියන්නේ දැන් ඒක අර ගින්න තමයි හැම වෙලෙම තියෙන්නේ. හැම වෙලෙම දැවෙනවා. එතකොට දැන් ආනන්තාරයේ පාප කරපු කෙනා යන්නේ අවීචියටමයි. කොහෙවත් නවතින්නේ නැහැ කියන වෙන ඔසුපත් නිරේකටවත් ඊට එහා තියෙන නිරේකටවත් නෙවෙයි අවීචියමයි පහළ වෙන්නේ. එතකොට ඒක තමයි දැන් එයාට ඒ කර්මය අරමුණු වෙන්නේ ඒ තමන් කරපු බලවත් අකුසල කර්මය තම අරමුණු වෙන්නේ. අන්න ඒකේ තියෙන ප්‍රතිසන්ද විපාක ශක්තියෙන් තමයි ඒ කෙනා අනතුරු ආත්ම භාවයේ අවේචියේ ප්‍රතිසන්දිය ලබන්නේ. පැහැදිලිනේ? ඒතොර අන්න ඒකේ ප්‍රතිසන්දියක් ලබා දිය හැකි ශක්තියක් තියෙන නිසා තමයි ඒකෙන් ප්‍රතිසන්දියක් හැටියට ගිහිලා අවේචියේ ඉපදුනේ. එයා අවේචියේ ඉපදිලා ඒ බොහෝ කාලයක් දුක් විඳලා ඒකෙන් ගොඩාව කියමු. නමුත් ඒ කර්මයට හැබැයි එයාව ආයසරයක් අවීචයට යවන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒකේ ප්‍රතිසන්දි විපාක ශක්තිය එතනින්ම අවසන් වුණා. නමුත් ඒකේ ප්‍රවෘත්ති විපාක හැම තියෙනවා. ඒ නිසා තමයි නිවන් දකින තුරාවටම විපාක දෙන්නේ. දැන් මුගලන් මහරහතන් වහන්සේට ඒකිනුනේ දැන් අම්මා තාත්තා මරපු අකුසලයෙන් අවේචේ ඉපදුනා. අන්න ඒකේ ප්‍රතිසන්දි විපාකය ලැබුණා. පැහැදිලිනේ. ඒකේ දුක් විඳලා ගොඩට ආවට පස්සේ මොකද වුනේ? උපදින හැම භවයකම අනුන්ගෙන් ගුටි කාලා මැරෙන්න සිද්ධ වුණා. ඒ කවරක් නිසාද? ඒ කර්මයේම තියෙන ප්‍රවෘත්ති විපාක ශක්තිය නිසා. ඒකෙන් පැහැදිලි කරන්න තියෙන්නේ ප්‍රවෘත්ති විපාක දීමේ අවසානයක් නැහැ. ඒක අපරාපරියයිනේ. ඒ කියන්නේ නිවන් දකින්නේ යම් තාක්ද ඒ දක්වාම පසුපසින් පැමිණිලා විපාක දෙනවා. ඒ වගේ බලවත් අකුසල් කර්මවල. අනේ ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. ඉතින් ඉතින් ඒතර ඒකෙන් පැහැදිලි ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්ද විපාක අතර තියෙන වෙනස. දැන් හැම කර්මයකටම ප්‍රතිසන්ද විපාක ලබලා දීමේ ශක්තියක් නැති වුණාට හැබැයි ප්‍රවෘත්ති විපාක ලබලා දීමේ ශක්තියක් තියෙනවා. ඒක මෙහෙම හිතන්න දැන් අර මතක ඇති එක දැන් പ്രേත වස්තුවේ තියෙන කතාවක් මීට කලිනුත් අහලා තියෙනවා. අර දෙවි කෙනෙක් ඉපදුනා. ඒ දෙවියට බොහොම වස්තු ලැබුණා. නමුත් මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා කතා කළාම එළියට එන්නේ නැහැ. <laughs> මේ ඉතින් කියන මෙච්චර මේ බොහොම වටින සම්පත් ලැබිලා තියෙනවා. මේ මාලිගාවල් ලැබිලා තියෙනවා. ඉතින් ඔබගේ මේ දර්ශනය දකින්න පොඩ්ඩක් එළියට එන්න කියලා කියනවා. නමුත් එන්නේ එළියට. <laughs> මුගලන් හාමුදුරුවෝ කතා කළා. ඊට පස්සේ ඇයි ඊට පස්සේ මේ ඇඳුම් නැතුව ඉපදිලා තියෙන්නේ. දිව්‍ය ලෝකෙත්. මොකද්ද හේතුව වස්ත්‍ර ලැබිලා නැහැ. ඉතින් මොකද්ද හේතුව? අර පූර්ව භවයේ මේගොල්ලෝ මේ ළමයි වශයෙන් ඉන්න කාලයක මේ දියසෙල්ලම් කරන්න නාන්න කියලා මේ පොකුණකට බැස්සට පස්සේ මේ එක්කෙනෙක් අර දැන් ඇඳුම් ඔක්කොම උඩින් තියලා බැස්සාම මේ ඇඳුම් ටික හංගලා. ඒ කියන්නේ මෙයා මේ විහිළුවට කළේ මෙයාව රවට්ටන්න බය කරනු අපිත් සමහරට කරන්නේ නේ ජීවිතවල. එතකොට මෙයා පස්සේ දුන්න එක හැබැයි. නමුත් ඒක අර එකකින් යම් ආකාරයක මේ එයාට එක්ක පශ්චාත්තාවපයකට හෝ එයාට යම්කිසි පීඩාවක් දැනුණානේ ඒක. කේ කරපු කටයුත්ත හේතු කොටගෙන එතකොට අන්න ඒක ප්‍රතිසන්දි විපාකයක් ලබලා දෙන්න තරම් බලවත් නැහැ. කියන්නේ යවත්තන් මේ දුගති උපද්දවල විපාක දෙන්න තරම් බලවත් එකක් නෙවෙයි ඒකට ප්‍රතිසන්දී විපාක දීමේ ශක්තියක් ඒ කර්මයට නැහැ. නමුත් අර දෙවි කෙනා එහෙ ඉපදුනේ ඒ කර්මයෙන් නෙවෙයිනේ. එයා වෙන කරපු කුසලයෙන් තමයි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. අන්න දිව්‍ය ලෝකේ ඉපදුනාට අන්න අර කරපු කර්මයට පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රවෘත්ති විපාකයක් හැටියට මේ දේවල් අහිමි කරවන්න. අන්න ඒ නිසා තමයි අපි manuss ලෝකවල සමහර වෙලාවට මේ හොඳට ඉපදිලා ඉන්නවා. නේ වස්තු ඇතිව රූපය ඇතිව උගත්කම් ඇතිව සමහර විට හොඳ ජීවිත ලැබපුවා ඉන්නවා. ඒගොල්ලෝ මේ කුසලයක විපාකයකින් තමයි ඉපදෙලා තියෙන්නේ. එක්ක තමයි ත්‍රි හේතුක කෙනෙක් වෙන්න පුළුවන්, ද්වි හේතුක කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ කෙනා ඒ කුසලයෙන් ඉපදුනාට ප්‍රතිසන්දිය ලැබුවට ඔන්න යාට හිටි ගමන් රෝගාබාධ වැළඳෙනවා. සමහරට මොකක් හරි විශාල හේතුවක් උපනිශ්‍රේ වෙලා තිබු වස්තු ඔක්කොම නැති වෙන්න පුළුවන්. අන්න ඒ කවරක්ද? අන්න ඒ සසරේදී කරපු කර්මයන් ගැන ප්‍රවෘත්ති විපාක තමයි පීඩා කරන්නේ. දැන් මේක තමයි උපපීඩක කර්ම කියලා අපි කියනවානේ. දැන් පෙලීමටපත් කරනවා. ඉදිරියේදී අපිට කර්මය ගැන ඉගෙන ගන්න ලැබෙනවා. අර ප්‍රබල වූ ජනක කර්මයකින් යහපත් තැනක ප්‍රතිසන්දිය ලැබුවට අර අපි කරපු සමහර කර්මවල තියෙනවනේ ප්‍රවෘත්ති විපාක දාන ශක්තියක්. කියන්නේ යම් තැනක ප්‍රතිසන්දි ලබා දීමේ ශක්තියක් නැති කර්ම අවස්ථාව ලද විගස ප්‍රවෘත්ති විපාකයක් හැටියට මතුවෙනවා. ඒවා කොතනදී ලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කොයි වෙලේ හරි ලැබෙන්න පුළුවන් අවස්ථාවක් සම්මුඛ වුණාම. ඉතින් ඒ නිසා මේ ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන්නේ සිත් 19කින් විතරයි. අනිත් සිත්වල ප්‍රවෘත්ති විපාකක් තියෙනවා. නමුත් ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන්නේ සිත් 19ක් විතරයි. ඒ 19 තමයි අහේතුක සිත් අතර තියෙන උපේක්ඛා සහගත කුසල විපාක සන්තීරණ සිත සහ අකුසල විපාක සන්තීරණ සිත. මෙන්න මේ සිත් දෙක අපි හඳුන්වනවා අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. මේ දෙක හඳුන්වන අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ඒ කියන්නේ දුගති ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ අහේතුක කියන අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතකින්. සුගති ලෝකයක් තුල අහේතුක ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතක් තුලින්. ඒ දෙකේ වෙනස අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. ඊළඟට ඒ දෙකයි ඊළඟට තියෙන මහා විපාකසෙත් 8ක්. නේ, මේ මහා විපාකසෙත් 8යි ඊළඟට මහග්ගත විපාක 9ක් තියෙනවා. ඒ මහග්ගත විපාක 9යි ඇතුළු කොට ගත්තාම තියෙන සිත් තමයි ලබලා දෙන්නේ ප්‍රතිසන්දි විපාක. ඒතර සිත් 19 හරි නේද? ඒ කියන්නේ අතන 8ක් තියෙනවා. මහා විපාක 8යි. ඊළඟට අතන මහා මහග්ගත විපාක වලින් තියෙන 9යි. ඊළඟට අහේතුක ප්‍රතිසන්දි යුගලයයි. කියන 19 තමයි ලබලා දෙන්නේ ප්‍රතිසන්දි විපාක. අනිසියත් වලින් ප්‍රතිසන්දි ලබලා දෙන්න සමත්කමක් නැහැ. ඊළඟට අපි තේරුම් ගන්න ඕන භවයක් තුළ දැන් මේ මේ සිතෙන් කෙරෙන්නේ යම් භවයක ප්‍රතිසන්දිය ලබා දීමක් කෙරෙන්නේ. ඒතර ඒ අනුව ත්‍රි හේතුක ප්‍රතිසන්දි, ද්වි හේතුක ප්‍රතිසන්දි සහ අ හේතුක ප්‍රතිසන්දි කියලා ප්‍රතිසන්දි වර්ග තුනක් නම් කරලා තියෙනවා. ඒතර අපිට මේ manuss ලෝකය තුළ ඒ ප්‍රතිසන්දි තුනම දකින්න පුළුවන්. අ හේතුක ප්‍රතිසන්දිත් තියෙනවා, ද්වි හේතුක ප්‍රතිසන්දිත් තියෙනවා, ත්‍රි හේතුක ප්‍රතිසන්දිත් තියෙනවා. එතකොට ඒ ප්‍රතිසන්දිය ලබා දෙන මොහොතේ පහළවන සිතට අනුරූපීව තමයි ඒක ද්වි හේතුකද, ත්‍රි හේතුකද, අ හේතුකද කියලා තීරණය වෙන්නේ. දැන් මුලින්ම අපි පැහැදිලි කරන්න ඕන දුගති අ හේතුක ප්‍රතිසන්දිය පිළිබඳව. එතන දුගති අ හේතුක ප්‍රතිසන්දි කියලා කිව්වේ යම් කෙනෙක් මේ නිරයේ ඊළඟට പ്രേත ලෝකවල වල ඊළඟට තිරිසන් අපායේ උපදිනවා නම් අසුර අපායෙත් එහෙමයි. අන්න ඒ බොහෝ සත්වයෝ ඉපදෙන්නේ අ හේතුක ප්‍රතිසන්දිකෝ හැටියටමයි. එහෙනම් ඒ හැම දිනාටම පහළ වෙන එකම සිතයි ඒ තමයි අ හේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ කියන සිත තමයි ඒ හැම තිරිසන් සත්වයේටමත් නිරේ ඉන්න සත්වයේටමත් පහළ වෙන්නේ. ඒ දුගති අහේතුක ප්‍රතිසන්දිය. ඊළඟට තියෙනවා සුගති අහේතුක ප්‍රතිසන්දිය කියොත් තියෙනවා. ඒ සුගති අහේතුක ප්‍රතිසන්දික කියලා කියන්නේ ඒක manuss ලෝකේ විතරයි අපිට දකින්නට ලැබෙන්නේ. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල අහේතුක ප්‍රතිසන්දිකයෝ පහළ වෙන්නේ නැහැ. ඒතර manuss ලෝකයන් තුළ යම් කෙනෙක් අහේතුක ප්‍රතිසන්දියක් ලබනවා නම් අනේ ඒ ඇත්තන් උපදින්නේ යම් යම් දුර්වලතාවයන් නැතිව. ඒ කියන්නේ දැන් දැකලා ඇති උපතින්ම අන්ධ ගොළු බිහිරි මන්ද බුද්ධික ඔන්න ඔය ආදී වශයෙන් අංග විකලත්වයටපත් වෙලා මෙන්න මේ විදිහට උපදින්නේ අහේතුක පුද්ගලයෝ. ඒතරේ අහේතුක පුද්ගලයෙක් හැටියට හරිය යම් කෙනෙක් උපදිනවා නම් මනුස්ස ලෝකයක් තුල එයාට පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත. අන්න ඒකයි වෙනස තියෙන්නේ. දැන් අර අකුසල විපාක සම්තිරණ සිතෙන් ප්‍රතිසන්දි ලබා දෙන්නේ දුගති ලෝකයන් තුල. මනුස්ස ලෝකයේ තුල අහේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතින්. එතකොට දුගතිය ඉපදෙනාට අරමුණු වෙන්නේ අකුසල කර්මයක්මයි. හැබැයි සුගති අහේතුකයට අරමුණු වෙන්නේ කුසල අරමුණක්. ඒකත් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒකේ කොහොමද විපාකයන් සකස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් අපි සිත් ගැන ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා මේ ත්‍රි හේතුක සිත් පිළිබඳව, දී හේතුක සිත් පිළිබඳව. ඒතර කෙනෙක් කොහොමද ත්‍රි හේතුක කුසල කර්මයක් රැස් කරගන්නේ? එහෙනම් ඒ සිත තුළ මේ හේතු ධර්ම තුනම යෙදෙන්න ඕන. ඒ කියන්නේ අලෝභයයි, අදෝසයයි, අමෝහයයි යම් සිතක යෙදෙනවා නම් අන්න ඒ යෙදෙන සිත් ත්‍රි හේතුක සිත්. ඒතර කුසල පක්ෂයෙන් නම් මහා කුසල් සිත් 8 අතර තියෙනවා ඥාන සම්පයුක්ත සිත් 4ක් තියෙනවා. ඒ ඥාන සම්පයුක්ත සිත් හතරම ත්‍රි හේතුක සිත්. ඊළඟට මහග්ගත සිත් 9. විපාක 9. අන්න ඒ මහග්ගත සිත් 9ත් ත්‍රි හේතුකයි. එතකොට හිතන්න යම් කිසි කෙනෙක් ත්‍රි හේතුක කුසලයක් රැස් කර ගන්නවා. ඒ ත්‍රි හේතුක කුසලයක් රැස් කරගත් පමණින් අන්න ඒ කෙනා ත්‍රි හේතුක ප්‍රතිසන්දීකයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ත්‍රි හේතුක කුසලයක් වෙන්න පුළුවන්. කියන්නේ හිතන්නේ යම් කෙනෙක් දානයක් පූජා කරනවා. ඒ දානයක් පූජා කරනකොට අන්න ඒ කෙනාගේ సంతානය තුළ අලෝභය, අදෝසය, අමෝහය කියන හේතු තුනම දෙනවා කියන්නේ. ඒ වගේ මෙයාගේ යන්න ඒ ඔස්සේ යා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ දාණය පූජා කරනවා. ඒ වගේම මල් පහන් පූජා කරන්න පුළුවන්. තව නොයේකුත් කුසල් කරන්න පුළුවන්. හැබැයි ඒක ඒ විදිහටින් ඒ හේතු තුන යෙදුණු පමණින් එයාට ඒ කුසලය හේතුවෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ඒතර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් විතරයි. පැහැදිලිද? ඒ කියන්නේ යම් කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න නම් ඒ කෙනා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කරලා තියෙනවා. එතන උත්කෘෂ්ඨ වෙන්නේ ඒ කුසලය පෙරපස සිත් වලින් ඒකට උපකාර ලැබෙන්න ඕන. ඒක මෙහෙම පැහැදිලි කරගන්න. දැන් Taman දානයක් පූජා කරනවා. ඒ දානය පූජා කරන වෙලාවේ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු ධර්ම තුනම යෙදিলা ওই දානය පූජා කළා. ඒතර දැන් මෙයා ත්‍රි හේතුක කුසලයක් රැස් කරගත්තා. දැන් ওই දානේ දීලා හිතන්න දැන් මාස ගාණක් ගිය ගත වුණා කියලා. සමහර අවුරුද්දක් වෙන්නත් පුළුවන්. අවුරුදු දෙක තුනක් වෙන්නත් පුළුවන්. ඔන්න එදා ඒ අවුරුද්දක් දෙකක් ගිහිල්ලා හරියේ මියා මේ දානේ ගැන කලකිරෙනවා. හිතන හාමුදුර කෙනෙක්ට දානේ දුන්නා කියලා. ඊට පස්සේ ওই දානේ දුන්න හාමුදුරුවෝ බාන පහුගිය අවුරුදු 3 4ක් ගියාට පස්සේ ඔන්න සිවුර කරලා කියමුකෝ. දැන් එතකොට මේ දානය පූජා අපි සිවුරක් හරි පූජා කරා කියලා. දැන් මෙයා ඒ වෙලාවේ ත්‍රි හේතුක කුසලයක් රැස් කරගත්තේ. ඊතර මේ කෙනාට මෙයා සම්මුඛ වීමත් එක්කම මොකද වෙන්නේ? මෙන්න අර කුසලෙ එහෙම ප්‍රතික්ෂේප කරනවනේ අපරාධි දුන්නේ. වෙන කෙනෙක්ට දුන්නා නම් ඊට වඩා හොඳයි කියලා හිතුවා කියමුකෝ. එහෙම සිත් පහළ වෙන්න පුළුවන් අන්න එතකොට මොකද වෙන්නේ? අන්න පසපෙළ සිත් වලින් උපකාර ලැබුණේ නැහැ. ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් නෙවෙයි. ඒක ත්‍රි හේතුක ඕමක කුසලයක් බවට පත් වෙනවා. ඕමකයි කියන්නේ බාලයි, දුර්වලයි. ඒතර ඔවගේ දේවල් ඕන තරම් වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ දානයක් දුන්නට පස්සේ ත්‍රි හේතුක සිතක් පහල කරගෙන පස්සේ ගැන දොස් කියන්නත් පුළුවන්. ඒ ගැන අඩුපාඩු හොයන්න පුළුවන්. ඒ ගැන විවේචන කරන්න පුළුවන්. එතකොට ඒ හැම එකකින්ම වෙන්නේ ඒ බලවත් කුසලය බාල වෙන එක තමයි වෙන්නේ. ඔක්කොම ඕම කුසල් බවටපත් වෙනවා. ඒතර දැන් හිඟන්නේට දන් දුන්නත් එහෙමයි. දැන් අපි හිතමු කෙනෙක්ට දානයක් පූජා කරලා එයා ඒ දානේ වටිනාකම අපි හිතන චූටි දෙයක් පූජා කරා කියලා. නමුත් එයාට හේතු තුනම సంతානය තුල පහල කරගෙන නම් ඒ කුසලය කරන්නේ එයාට ඒක ත්‍රි හේතුක කුසලයක්. නමුත් ඒ දීලා ඊට පස්සේ කියන ආවි දුන්නට වැඩක් නැහැ. ඕකෙන් ගිහිල්ලා වෙන මොනවා හරි කරන්නේ. එක්ක බොයි, එක්ක වෙන මොකක් හරි කියලා අපි හිතමු දොස් කිව්වා කියලා. ආන්න එතකොට මොකද වෙන්නේ? ඒක ඕමකයි. බාල වෙනවා. එතකොට අපිට පේනවා ලෝකයා තුල මේ දන් දෙනවා ගොඩක් වෙලාවට. තවත් ලොකු පින්කම් කරනවා. පස්සේ මොකද කියන්නේ? ඒකෙන දොස් කියනවානේ. ඒකේ පහසුකම් හරියට තිබ්බේ නැහැ. හරියට සංවිධානයක් තිබ්බේ නැහැ. වතුර ටිකක්වත් තිබ්බේ නැහැ. අන්න දොස් කියනවා. මේ මොකද වෙන්නේ? අන්න අර කුසලය ගැන මේ බාල කරන මේ ඕමක දැන් අර පෙරපස්සෙත්තර මේකට උපකාර ලැබෙන්නේ නැහනේ. වෙන්නේ මේක බාල වෙන එක වෙන්නේ මේ. මහා කුසලයක් වෙන්න පුළුවන් කලේ කරන මොහොතේ. නමුත් පස්සේ මේ ගැන අපි කාත් එක්ක කතා කරත් ඒත් හරි. හිතුවත් හරි. ඇයි මේ පසුපෙළ සිත් වලින් උපකාරයක් නෙවෙයිනේ මේ වෙන්නේ දුර්වල කිරීමක් මේ වෙන්නේ එතකොට ඒක ඕමක කුසලයක් බවට පත් වෙනවා ඒතර දැන් මොකද්ද මේකේ තියෙන බරපතලකම? දැන් හිතන්න මෙයා මරණාසන්න මොහොතේදී මේ කුසල ඉදිරිපත් වෙනවා. මේ කුසල ඉදිරිපත් වුණාම මේක ත්‍රි හේතුක ඕමක කුසලයක් නම් අන්න මෙයාට ප්‍රතිසන්දි හැටියට ඉදිරිපත් වෙනකොට ලබලා දෙන ප්‍රතිසන්දිය මොකද්ද වෙන්නේ? ද්වි හේතුක විපාකයක් තමයි ලබලා දෙන්නේ. manuss ලෝකයේ තුල. දිව්‍ය ලෝකයේ තුලත් වෙන්න පුළුවන්. එතකොට දී හේතුක ප්‍රතිසන්දියක් ලැබලා දුන්නහම මොකද්ද තියෙන අඩුපාඩුව? එයාට සමහර විට මහා වස්තුව ලැබෙන්න පුළුවන්. එයාට ඕන තරම් ලස්සන රූපයක් ලැබෙන්න පුළුවන්. නමුත් ಜಾති ප්‍රඥාව නැහැ. ඒ ಜಾති ප්‍රඥයෙක් නෙවෙයි. ඒ ಜಾති ප්‍රඥයෙක් නෙවෙයි කියන්නේ ඒ කෙනා මේ ජීවිතේ කොයිතරම් උත්සාහ ගත්තත් නිවන් දකින්න මාර්ගඵල උපද්දවන්න ඒක කරන්න බෑ යාට. ඊළඟට ඒ කෙනා කොයිතරම් උත්සාහ ගත්තත් ධ්‍යාන උපදවන්න පළවෙනි ධ්‍යානවත් උපදව ගන්න පුළුවන්කමක් නැහැ ඒ කෙනාට ද්වි හේතුක ප්‍රතිසන්දිකයක් නිසා අන්න බලන්න විපාකය අපි දැන් එතකොට බොහෝ විට අද ලෝකයා ද්වි හේතුක කුසල් නේද මේ ඕමක කුසල් නේද රැස් කරන්නේ නේ බොහෝම ටික දෙනෙක් තමයි කුසලය කළාට පස්සේ මැරෙනකම් මේක ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ පින්කම කරලා අවුරුදු 50ක් ගියලා හරි කමන්නේ දොසක් එව්වොත් ඒක ඕමක වෙනවා. මොකද ඒක බාල වෙනවා දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා බොහෝ විට බොහෝ ඇත්තෝ සතුටු වෙන්නේ පින්කමක් කරලා. පින්කමක් කරාට පස්සේ එතන ඉඳලා ඒකේ අඩුපාඩුකම් ගැනමයි කතා කරන්නේ. ඒතරන්න ඒක බාල කරගෙන බාල කරගෙන බාල කරගෙන ගිහිල්ලා විපාක ශක්තියත් බාල වෙනවා එතකොට. ඒ උපකාර ලැබෙන්නේ නැහනේ. ඉතින් එහෙම වුණාම මරණාසන්න මොහොතේදී එයාට අරමුණු වෙන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් නැහැ. ඇයි මෙයා කරලා තියෙන කුසල් කරලා තියෙනවා. ඒ කුසල් කරාට ඔක්කොම බාල වෙලා. ඒව ඕමක කුසල් බවට පත් වෙලා. අන්න ඒ නිසා මරණාසන්න මොහොතේදී ඒකක් අරමුණු වෙලා ආයෙත් ඉපදුනා කියන මනුස්ස ලෝකයක් තුළ දිව්‍ය ලෝකයක් තුළ ඒ ಜಾති ප්‍රඥාව නැති නිසා කතෙක් උත්සාහ ගත්තත් ඒ භවය තුළ එයාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා තමයි කියන්නේ කෙනෙක්ට ධ්‍යාන මාර්ගඵල උපද්දවන්න නම් එයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයකම විය යුතුය කියලා. ඉතින් ඒ ගැන තව බොහෝ තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඉතින් අද ඒ සඳහා කාලයක් ලැබෙන්න. ඉතින් අද අපි මෙතනින් මේක අවසන් කරපේ නිසා තමන් බොහොම බුද්ධිමත් වෙන්න ඕන. නුවණින් කල්පනා කරලා හැම වෙලාවකම ඒ කියන්නේ ත්‍රි හේතුක කුසල් උපද්දවන්න ඒක බාල කරගන්න නැතිව නැවත නැවත ඒ ගැන වර්ණනා කරලා ඒ ගැන සතුටු වෙලා ඒක බලවත් කුසලයක් බවට පත් කරගෙන ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලම රැස් කරගන්න උත්සාහයක් දරන්න. ඉතින් ඒක Tamanට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතී. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් නුවණින් යුක්තව කුසල ධර්මයන් සිදු කරන්නත් මේ ධර්මතාවයන්ගේ ස්වභාවයන් අවබෝධ කරගන්නත් Tamante මේ ධර්ම දේශනාව උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.